ඉන්නකෝ අහලා ඇති මේ මහත් ඉරිදි කියන වචනේ. ලෝකේ තියෙන ඉරිදි જાති 10ක්. මොනවද මේ දසමහා ඉරිදියේ? ඒකත් කෙටියෙන් හරි දැනගෙන තියෙන්නට ඕනේ. අදිෂ්ඨාන ඉරිදිය, විකුරුවන ඉරිදිය, මනෝමය ඉරිදිය කියලා තුනයි. ඥාන විස්පාර ඉරිදිය, සමාධි විස්පාර ඉරිදිය, ආර්ය ඉරිදිය කියලා තුනයි හයයි. කර්ම විපාක ඉරිදිය විද්‍යාමය 이르දිය සම්මා ප්‍රයෝගිකී තුනයි කියලා නාමයයි පුණ්‍යවතු 이르දිය 10යි. මෙන්න දාවිදේ දසාකාර 이르දිය. අදිෂ්ඨාන 이르දියයි විකුරුවන 이르දියයි මනෝමය 이르දියයි කියන තුන ලැබෙන්නේ අභිඥාලාභීන්ට. මේ අභිඥාලාභීන් කියන්නේ අහසින් ඇත්තෙම නෙමෙයි. මේ මනුෂ්‍ය ලෝකයේදී හොඳට සීලයක් ආරක්ෂා කරමින් තාපස ප්‍රවිද්දෙන් හෝ සාසන ප්‍රවිද්දෙන් හෝ ප්‍රවිදි වෙලා සමාත දිවි ජීවිතේම හෝ පීඩා සිටගෙන උසස් සීලයක පීඩාගෙන සීලේ පදනම් කොට සමත භාවනා වඩනවා සමත භාවනා જાති 40ක් තියෙනවානේ එයින් සීලම ධ්‍යාන ලබන්න පුළුවන් භාවනා ක්‍රම 10ක් තියෙනවා ඒවත් කියන දස කසින කියලා දස කසින වලින් එකක් හැරෙන් නවයකින් අෂ්ඨ සමාපත්තියම ලබන්න පුළුවන්. ඒකකින් පුළුවන් වෙන්නේ රූපාර්ථ සමාපatti පමණයි. ආනාපාන සතියෙන් රූපාර්ථ ධ්‍යාන සමාපatti පුළුවන් ඊට වඩා බෑ. කායගත සතියයි අසුභ භාවනා 10යි කියන 11න් ප්‍රථම ධ්‍යාන පමණක් ලැබෙනවා. මෙත්තා කරුණා මුදිතා කියන භාවනා තුنين ධ්‍යාන තුනක් තුනක් බැගින් ලැබෙනවා. උපේ උපේක්ෂා භාවනාවෙන් හතරෙනි ධානයේ පමණක් ලැබෙනවා. මෙන්න මේම ධ්‍යාන ලැබෙන භාවනා කොම 30ක් තියෙනවා. ඒ තියෙන අපි හිතා බලමු. අස්ස සමාපatti ලැබෙන භාවනා නමය. පඨවි කසින ආපෝ කසින තේජෝ කසින වායෝ කසින කියන හතරයි නීල කසින පීත කසින ලෝහිත කසින ඕදාත කසින කියන හතරයි අටයි ආලෝක කසිනයි දාමිනේක ආකාශ කසිනේ. ඔය ගායන් කුලෝනේ රූපාවචර ධාන හතර හතර උපදවන. ආකාශ කසිනේ හරි ඉතිරි නමෙන් කුලෝනේ අරූප සමාප්‍රත්‍ය හතර උපදවන. මේ අරූප සමාපatti දක්වාම ගියාම අත් සමාපatti ලාභී වෙනවා. අත් සමාපatti ලාභයේ කෙනෙකු ඒ ධ්‍යාන ලැබූ පමණින් අභිඥා ලබන්නේ නැහැ. ඒකට කියනවා පරිකර්ම විදි කියලා විශේෂ වැඩ කටයුතු. 14 ආකාරයක හිත පුහුණු කරනවා. 14 ආකාරයක හිත පුහුණු කරලයි එක එක අභිඥාව සඳහා වෙන වෙනම ව්‍යායාම කරන්නේ. ඉරිදි විද්‍යා අභිඥාව, දිව්‍ය ශ්‍රවතා අභිඥාව, పూర్වේ නිවාසාන සුමති අභිඥාව, චේතෝපරිඥාන අභිඥාව, දිබ්බ චක්ඛු අභිඥාව කියලා ඔක්කොම පහක් තියෙනවනේ ලෞකික අභිඥාව. එයින් මෙතන කියවන විකුරුවන ඉර්ධියයි මනෝමය ඉර්ධියයි අදිෂ්ඨාන ඉර්ධියයි කියලා දෙතුන. ඔය තුනමයි වෙන්නේ ඉර්ධියද අධිඥාවටයි. විකුරුවන ඉර්ධිය කියන්නේ ප්‍රාතිහාර්යයටම තමන් එක්කෙනෙක් වෙලා දහස් ගණන්ම වාපාන දහස් ගණන් වෙලා එක්කෙනෙක් බාටපත් වෙනවා ලස්කල් පර්වත කඳු එල් විනිවිද ගමන් කරනවා මහ පොළොවේ මින් අහසේ ගමන් කරනවා මහ පොළොවේමින් වතුරේ කිමිදෙන් වතුරේ මේ ගමන් කරනවා. එවාගෙන් වතුරේමින් මහ පොළොවේ කිමිදෙනවා. අහසේ සිවුරියව පවත්වනවා. සඳේරු අත දානවා බමනෝ දක්වා තමන්ගේ බලේ පවත්වනවා. මේවාට කියනවා නොයෙක් නොයෙක් විශ් වලා ගන්නෑ කියනවා. ඒවා අදිෂ්ඨ නිවිකරුමනේ ඉර්ධිය. අදිෂ්ඨාන ඉර්ධිය කියන්නේ Taman ඉන්නේ තැන ඉඳගෙන කවුරුත් දන්නේ නැහැ කවුද මේ කරන්නේ කියලා ඕන දෙයක් කරන්න පුළුවන් පොළොව කම්පා කරන අලිෂ්ඨාන බලි. එවාගේ වෛද්‍යාන්ත ප්‍රාසාදේ කම්පා කරන මනෝලෝ තියෙන ආත්මෙන් දෙවලෝ බමලෝ ගෙනල්ලා මේ ආඥාන්නයට පෙන්වන්න දකින්න සලස්සනවා. සතර ආපාය අනුත්යයට දකින්න සලස්සනවා. මේ වාගේ තමන් වෙන වෙනසක්වත්පත් නොවි ඉන්න තැන ඉඳගෙන අදිෂ්ඨාන බලයෙන් විශේෂ දේවල් කරනවා. ඒවා කියන අදිෂ්ඨාන ඉදී කියනවා. ඊළඟට මනෝමය ඉදී කියන්නේ සමාහ සමාන ආත්මව මම අපේම. බුදුරජාණන් වහන්සේ අමාමහ පෙරහර පාන වේලාවේ නිර්මිත බුදුරුවක් මවනවා කිසියම් වෙනසක් කාටවත් හොයන්න බෑ. නියම බුදුරජාණන් වහන්සේ මේ කවුද කියලා කාටවත් වෙනම හොයන්න බෑ එක වගේ. චුල්ලපන්තික ස්වාමීන් වහන්සේ රහත් වෙච්ච උදෑසනදී තමන් හා සමාන දහසක් දෙනාම වාගෙන හිටියා ජීවක අඹවන්නේ. කිසි වෙනසක් නැහැ. චුල්ලපන්තික ස්වාමීන් වහන්සේ කවුද කියලා අහුවාම දහසක් දෙනාම කිව්වා මම චුල්ලපන්තික මම චුල්ලපන්තික කියලා. ධබ්බමාල ස්වාමීන් වහන්සේ සේනාසන පැනවීමේ අග්‍රස්ථානයේ දිනා හිටියේ මහා රාත්‍රියේ පවා බොහෝ ආගන්තුක භික්ෂූන් ඇවිල්ලා කියනවා රජගහනුවරට වේලවනාරාමෙන් කියන අපට අර ලිජ්ජ කෝටේ ආසන ඕන. අපට ඉසිගිලි පර්වතයේ ආසන ඕන. ප්‍රේමාර පර්වතයේ ආසන ඕන. අපට සීතවන්නේ ආසන ඕන. මේ බොහොම දුරස්තල තැන්. ඒ වෙලාවට මේ ගබ්බමල්ල ස්වාමීන් වහන්සේ දැන් ස්ථාන පහකරන යන්නේ තියෙන්නේ පස්වෙනි බාටපත් වෙනවා. සමාහා සමාන තව අතර නමක් ප්‍රශ්නමක් මවා ගන්නවා. නවාගෙන අර සංඝ පිළිස පෙරමුණේ තියාගෙන පාර කෙටි කරගන්න. අභිඥා බලයෙන් පාර කෙටි කරලා බොහොම සුළු වේලාවකින් මේ තැන් වලට ගිහලා ඔක්කොම කියලා දෙනවා මෙන්න මෙන්න දොර මෙන්න යතුර මෙන්න ඇඳ මෙන්න පුටුව මෙන්න පන් බඳුන මෙන්න මේ පරිභෝගක පෑන් මේ බොන පෑන් මේ තමයි කතිකාවට මෙන්න හැරමිතිය මෙන්න පාවහන් යුගල ඔක්කොම කියලා දීලා මෙන්න කාල සටහන කියලා දීලා නාසතු උදාහරණ වෙනවා මේ වාගේ තමා සමානාත්මා මාපාමේ ඉර්ධියට කියන්නේ මනෝමය ඉර්ධිය. ඔය ලැබුණේ නිකන් නෙමෙයිනේ. මේ වාගේ අනන්ත වාරවල දාන නිත්‍ය සීල උපෝසත සීල භාවනා කියන සතරමා නිධානයේ කරගෙන තිබුණා. ඒ වාගේ ඵලයේ තමයි ඔය සම්පත්පත් ලැබුණේ. ඥාන විස්තරයේදී කියන්නේ තවත් එකක්. ඒ කියන්නේ යම් කෙනෙක් රහත් වෙන්න උපන්නා. අනිවාර්යෙන් අන්තිම වාසයෙන් රහත් වෙලා තමයි පිරිනුවම් පාන්නේ. එහෙම රහත් වෙන්න උපදින පස්චිම බලයක උත්තමයන් වහන්සේ නමකට ජීවිතකින්දී හෝ පරිජීවිතකින්දී හෝ රහත් වෙන්න ඉස්සර කවදාකවත්ම ජීවිත හානියක් වන්නේ නැහැ. මොන හේතුවකින්වත් ජීවිතයෙන් නැසන්න බෑ. එදතුලා පසෙන් කියනවනම් සංපිච්ච ස්වාමින් වහන්සේගේ ජීවිතේ ධම්මමල්ල පුත්තිස්ස ස්වාමීන් වහන්සේගේ ජීවිතය. වාගේම දෝසපාලිස්තරයන් වහන්සේගේ ජීවිතය. වාගේම ධම්මේ මා බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතය. මේ උත්තරමයන් වහන්සේලාට තාක්යෙන් ඉස්සර විශාල අනතුරු මුහුණ පාන්න සිදු වුණා. මොනම දෙයකින්වත් ඊතානුමේනේ සංකේච්ඡ ස්වාමීන් වහන්සේ පිටදලා හිටියේ සවැත් නුවර සිටු කෙදරක කුළුදුරු දරුවෙක්. උපදින්න ඉන්න වෙලාවේ මම කලුරේ කළා. මම කලුරේ කළා. දෙමව්පියෝ නෑද එකතුලා ඒ කුමාරිකාවගේ ශරීරය ආදාහන කළා. උදේ ගිහින් දිනස් ජනසාය නිමන්න ගියාම බැලුවාම මෙන්න දරුවා අර අඟුරු ගොඩේ ඉන්නවා කිසිම දුකක් වේදනාවක් පිටතක් නැතුව. හැබැයි ඇහැ ළඟ සුළු තුවාලයක් වෙලා තිබුණා. ඒ දරුවා වැඩි හිටියෝ හදාගෙන හත් අවුරුදු වාසයේදී සරුවත් මහ රහතන් වහන්සේට බාර දුන්න මහාන කරගන්නේ මානවෙන්දේ ඉසකසුද බාල විරෙනකොටම සෞකලේශ සාරහත් වුණා. ඒ රහත් වෙන්න උත්පන්න උත්මයෙක් නිසා තමයි අර මම කලුරේ කළත් දරසාවේ ආදාන කළත් ජීවිතානියක් නොවේ ආරක්ෂා වුණේ ලබන්නේ තිබුණු අරිහත් මාර්ග ඥානයේ ආනුභාවයයි. මේකද කියනවා ඥාන විස්පාරිර්දී දබ්බ මල්ලකොත්තකේස ස්වාමීන් වහන්සේ උපන්නේ කුසිනාරා නුවර මල්ල රාජකුමාරී ඒ කුමාරිකාවන් කුඩුළු දරුවා දරුවා උපදින් ඉන්න අවස්ථාව ආසන්න වෙලා මම කලුරිය කළා ඒ මමත් අර වගේම ආදාන කරනු ලැබුවා ආදාන කරන වෙලාවේ දරු ගර්භයේ පුපුරලා වීසෙලා ගිහිල්ලා දරගොඩ උඩ නැදුණා දරුවා ජීවත් වෙහිටියා වැඩිහිටියෝ මේ දරුවා හදාගෙන අර වගේම හත්වරු දවසේදී මාන වෙන්න බාර දුන්නා. අර විදිහටම ඉසේ සුද බාන කොට මුන්වාසේ සෞකලස් නැසා රහත් වුණා. ඒ රහත් වෙන්න පිණිතිවිච්ච නිසා තමයි මව කලුරේ කළත් ආදානම් ඒ දරසයේදී උනත් ජීවිත හානියකටපත් නොවි ආදර්ශා උනේ ලබන්නේ තිබුණු අරියත් මාර්ගඥානයේ ආනුභාවය. මේ ඥාන විස්පරිද්ද භූතපාලිස්තරයන් වහන්සේ කියන්නේ අබෞද්ධ දරුවේ කිස්සර. නමෝ බුද්දස්ස කියන්නේ මේ වචනේ හිතට භාවිතා කරමින් හිටිය සෙල්ලමට. මොකද බෞද්ධ දරුවේ එක එක කැට ගහනවා. බෞද්ධ දරුවා කැටේ විච කරන් නමෝ බුද්දස්ස කියේ. මේ අබෞද්ධ ළමයාත් ඒක කටපාඩම් කරගත්තා තරගෙට ජය ගන්න. ඒ දරුවාගේ පියා ජීවත් වුණේ දර කපලයි. කලාවෙන් සෝම්දිමේ කෙළවරේ සීතවන්නේ ආසන්න කයි කලාවේ දර කපලා කරත්තය ප්‍රතවලා ගනුන් දෙන්න හොයාගෙන ගියා පියා. ගනුන් දෙන්න නගරයකම ගිහිල්ලා ආපසු එන්න බැරි වුණා මේ තාත්තට නගරද්වාරයේ මහල. දරුවා තාත්තා ළඟ තනි වුණා. රාත්‍රියේ මැදීම අමනුෂෝ දෙන්නේ කැවිලා දුරුදාන්ත අමනුෂයෙක් මේ ළමයාගේ කකුල ඇල්ලුවා. මේ ළමයා නමෝ බුද්දස කියලා ආවදී උනා කෑගස්සিলা. ඒ නමෝ බුද්දස්ස වචනේ භාවිතය නිසා බුදුගුණ බලය නිසා මිනිසයා තිගැස්සලා ගේටපත් වුණා. අනේ සම්මාදීකෘතික අමනුෂේකයේ අනිත් එක්කෙනා ඒ අත්ත කිවොන් අපරාධයක් කළා. දැන් දේව දඬුවම් ලැබෙයි. වහාම මේ දරුවාට ආරක්ෂා කරසන්න කියලා මව්පියන්ගේ වේශයෙන් ඊශ්වරාට බෙනින්ද සැලැසුවා. සත්‍තිරවංගේ රන්තලින් සෑම කෙනෙක් සෑය කෙරෙව්වා. එළිවෙනකම් මේ දෙන්නා ඒ දරුවාව රැක බලාගෙන හිටියා. සහෝදා මේ දරුවයි පියයි දෙන්නම රජුරුවන් ළඟට අල්ලගෙන ගියා රජුරුවන්ගේ රන්තලිය හොරකම් කෙරුවා කියලා. පස්සේ මේ රන්තලියේ ලියලා තිබුණා මේ සිද්ධිය අමනුෂ්‍ය. රජුරෝ පැහැදිලා මේ දෙන්න එකගෙන ගිහින් බුදුබණ ඇස්සෙව්වා. එළින් මේ දෙන්නම සෝවාන් වුණා. පසුව මේ දරුවා බුදු සසුනේ පැමිදෙව සෞකලෙස් නැසා අරිහත්ත්වයටපත් වුණා. මේ රහත් වෙන්න හේතු සම්පත් තිබෙච්ච නිසා තමයි ඒ අරිහත් මාර්ගඥානයේ තේජස නිසා තමයි අර අමනුෂ්‍යයන්ගෙන් පීඩාවක් නොවේ ආරක්ෂා වුනේ මේ ඥාන විස්පාරිද්දී. මක්කුල මහ රහතන් වහන්සේ කියන්නේ ඒකා සංකේය කල්පලක්ෂයක් කිම් පුරාගෙන පුත්තමි. උපන්නේ මරණයස් නුවර මා සිටු ගෙදරක උපන්නේ උපන් දාපතම මෞතමිය හරිම නිරෝගී මව කුසේ සිටින කාලයේම මේ දරුවා උපන්න දවසේ දරුවාක්යන්ගේ නියමයෙන් ගංගා නම් ගඟෙන් ආවන්න ගෙනිච්ච. ඔරුවක් තරම් විශාල මාළුවේ තීලඟ දැවිලා මේ මව්වරු ගිය ගන්නලා දරුවා ගිරගත්තා. හැබැයි මේ දරුවා රහත් වෙන්න උපන් කෙනෙක් නිසා මාළුවාට දේ යට යන්න දරුව දරුවාගේ පුණ්‍ය තේජස නිසා මල කඳක් වාගේ වතුරේ පාවෙවි පාවෙවි ගියා. සේතවේ නගරේ කේවත්තේ උටහුණා කරට ගන්නකොට අල්ල ගන්නකොට මැරුණා. මේ සතා මැරුණා. මේ සතා කරගාගෙන ගියා මේ මාළුවාව කරගාන්න ගියා ගයක් ගයක් ගන්න මිලකදී. දරුවන් නැති සිටු ගෙදරක සිටුමව කෙනෙක් මිලට ගත්ත කවම 1000ක් දීලා. මේ මාළුවා මේ පිටපැත්තෙන් කඳ පැලෙව්වම මේ දරුවා යහතින් ජීවත් වෙහිතිය. අන්තිමේදී මුල් දෙමව්පියෝ මේ දෙමව්පියෝ රජතුමාගේ නියමෙන් මාස 4න් 4ට මාරුවෙන් මාරුට හදාවදාගත්. අවුරුදු 80ක් ජී ජීවිතයේ සම්පත් වින්ද කවදාකවත් ගුණ ප්‍රතිශයාවක් සරදයක්වත් නැහැ. ඊළඟට බුදු සසුනේ පැමිණි වෙලා දවස් 7කින් පසුව සව් කෙලස් නැසා අරිහත්ත්වයටපත් වුණා. තාක්කල අවුරුදු 80ක් ජීවත් වුණා. උනාසේ නිරෝගී වූවන්ගෙන් අග්‍රස්ථානයේ දිරුවා. එදා මාල්වාගේ කුසතුල ජීවිතානියක් නොනේ ලැබෙන්නේ තිබුණු අරිහත් මාර්ගඥානීය අනුභවය. මෙන්න මේවාට කියනවා ඥාන විස්පාරිර්ධිය. දැන් අපි මේ කරන පින්කම් වල අනුභවය අපට ඉරිදී කොහොම ලබන්න පුළුවන් මතුවට. සමාධි විස්පාරිර්ධිය කියන්නේ ඔය වාගේ මහා පුදුම බලයක්. ඥාන සමාපatti වල ඉදීනකට කිසිම අනුකම්පාවක් නොවන බාට සාධකයක් තමයි සමාධි විස්පාරිර්ධිය. ඉනිතුන් ආලයති උදේනී නුවර උදේනී මේ කොසමෑ නුවර කොසමෑ නුවර උදේනී රජතුමා තමන්ගේ එක්කනා විසවකගේ කියන්නේ මාගන්ධි කියන විසවගේ බොරු පැමිණිල්ලක් නිසා සෝවාන් මාර්ගපාලාභී හිටියේ සාමාවතියගලු 500ක් විසවවරු පෙළේ තීතවල එකම විසපාපීතලයෙන් මරන්ට දුන්න අයාගෙන දුන්න මානගෙන හිටියා. එවිනාවේදී සාමාවත් ඇතුළු 500 දෙනාම මෛත්‍රී ධානයට සමවැදුණා. මෛත්‍රී ධාන බලයෙන් රජ්ජුරුව ගල් ගැහුණා. රජ්ජුරුවන්ගේ ඊතලේ විදින්න බැරි වෙලා ගල් ගැහුණා. පස්සේ දේවිය සාමාවතී දේවිය සමාපත්තිය නැගිටලා රජුරන්ට කතා කළා මහා රජුරන්ට බය ඇති වුණාද? එතකොට සාජුරන් එක මුරුදු වෙලා දුන්න ඒකල පැත්තකට දාලා ගිහිල්ලා සාමාපේගේ පතෝරේ කල්ලා යන්දා. පස්සේ කිව්වා මට වඳින්න එපා මගේ පියාණන් වහන්සේට වඳින්න සරණ යන්න. එදා තමයි උදේන රජුතු බුදුරජාන් වහන්සේ සරණ ගියේ. මේ මොන බලයක්ද? ප්‍රථම ධානයේ බලය නිසා රජුරවන්ට විඳින්න බැරි වුණා. අන්න සමාධි විස්පාරිද්‍යය 1000ක් දවස් 10ක් 15ක් වෙන් කරගෙන උත්තරාව කියන්නේ මේ උපාසිකා බුදුපාමොක් මහ සංඝරත්නයට ධනක් දෙමින් සිටිය. 14 දවසේදී ශ්‍රීමාව මෙතුමිය ඝාතනය කරන්නට කැකෑරෙමින් තිබුණු තෙල් කිනිසා කරන් ඉසේ වැක්කරුවා. මෙතුමිය මෛත්‍රී ධාරණ සමය දුනා. ධාන බලෙන් අර කැකෑරෙමින් තිබිච්ච ගිනියම් වෙච්ච තෙල් ටික සීතලම වෙලා නැගුණා. අන්තිමේ ශ්‍රීමාව දමණය වෙලා පසුදා බණාල සිරිමාවද සෝවාන් ඵලයටපත් වුණා. මේ අතර මහා ගිනියන් වෙච්ච තෙලින් හානියක් නොමේ සමාධි විස්පාරීදී. දිනසරියොත් මහ රහතන් වහන්සේ පසළොස්වක් හෝ දවසක ඉසකෙස් බාල දේශ කලාවන මිගදායේ එලිමානේ සමාපත්තියෙන් වැඩ සිටියා. හද පාඩේ. අහසින් ගියේ නන්ද කියන මහා ධාමරික යක්ෂේ මේ රහතන් වහන්සේගේ දිලිසෙන සිරස්තලයේට බලවත් අතුල් පහරකින් ගහගෙන ගියා. මේක දිවසින් නැක්කේ මුගලන් මහ රහතන් වහන්සේ කෙනෙක් ඉතින් ඇවිල්ලා හව ගෝහන්සට වේදනාවක් නැද්ද? නෑ කිසිවක් නෑ. අනේ ස්වාමීනි මන් දැක්කා මේ නන්ද යක්ෂයා ගෝහන්සට පහරක් ගැහලා ඇතෙක් තනං ගලකට මේ පහර ගැහවනම් ඇත්ත ඒ ගල කුඩු කුඩු වෙලා යනවා සුණු විසුණු වෙලා යනවා. අනේ ස්වාමීනි මේ ශාන්ත සමාපත්තියේ බලය නිසා තමයි මේ වෙහසක් නොදැනෙන්නේ කියලා. අනේ සමාධි විස්පාරෙද්දී. සමාධි බලය. කකුසනේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිදවන්තයන්ගෙන් අග්‍ර වූ සංජීව මහරහතන් වහන්සේ දින කන්දෑවේ ගහක් මුලේ පාරයිනේ ගහක් මුලේ හිටුදේ නැගිටින්නේ මේ කියලා නිරෝධ සමාපත්තියේ සමයදී හිටියා. සංඥා වැඩයිලා ගෙවල් දොරවල් බලා යන මිනිස්සු දැක්කා මේ රහතන් වහන්සේ හුස්ම යටින්නේ. බැලුවාම අපවත් කියලා. ඉතින් ගෞරවයෙන් බොහොම ගෞරවයෙන් ඔක්කොම එක පිනා දරසායක් ගහලා වට කරලා ඉනි කියලා ගියා. අනේ පහෝදා උදේ වෙනකොට ස්වාමීන් වහන්සේගේ සිවුරේ නූල් පොටක්වත් පිච්චලා නැහැ. අලු ටික ගසා දාලා පිටිසුඳා වැදියා. මිනිසු දැකලා කියන ආයේ අපවත් කියලා හිටියේ ස්වාමීන් වහන්සේ මෙන්න අද ජීවත් වෙනවා. එදා ඉඳලා සංජීව කියලා නම ඇති වුණා. එතකොට ඒ ගින්නෙන් අනතුරු නොනේ සමාධි විස්පාරෙන්දී. ඔයගේ මුගලන් මහ රහතන් වහන්සේට పూర్ව බරවක් කර්මීක විපාකෙන් හොරු 500ක් ඇවිල්ලා තමන්ගේ දේහයේ ඇටකටු සුනුසල් තරමට කුඩු කොල්ල කුඩු කොල්ල පඳුරක් පොඩි වීසි කළ දැම්මා. පිළිලු මිත්‍යාකවාද. මේ රාතන් වහන්සේ එච්චර වද දීලවත් පිළිනුවම් පෑවෙන්නේ නැහැ මොහොතේ. උන්වහන්සේ සමාපatti බලෙන් ජීවිතේ ශක්තිමත් කරගෙන සරුවක්යන් වහන්සේට පැමිණිලා ඉරිනුවම් පාන්න අවසර ලබාගෙන අනේක විදිරිති ප්‍රාත්‍යාරය පාල තමයි ඉසේ වේලාවට පින්වම් පාන්න වැඩි. අර සමාධි ස්පාරයේදී ඔය වගේම සංකීර්ණ මහ රහතන් වහන්සේ අත්තාරුද සාමණේර කාලෙනි රහත්තුනේ පැවිදි වුනේ. කිෂ්ණමක් ස්වාමීන් වහන්සේලා ආරණ්‍යකට වඩිද්දී බුදුරජාන් වහන්සේගේ අවසරයේ පරිද්දෙන් සරියුත් මහ රහතන් වහන්සේගේ නියමයෙන් මේ සංකීච්ඡ මහ රහතන් වහන්සේද ඒ පිරිසට එකතු වෙන්න සිද්ධ වුණා. මාසෙකින් පස්සේ පුදුම විපත්තියක් ඒ 39ට මොන පාන්න සිදු වුණා. ඒ තමයි මාසයක් උන්වහන්සේලාගේ ඉඳුල්පත් කමින් හිටේ දුප්පත් මිනිස්සේ ස්වාමීන් වහන්සේලා නොකියා යන ගමනකදී හොරුන් ගහු වෙලා උ මරන්න ආදා වෙලා හොරුන් කිව්වා එපා මම මරන්නේ මං උඳුල්පත් කාලා ඇවිත්ටි කොහොම දුප්පත් මිනිස්සේ බොම වංශවත් එවාගේම වාසනාවන්ත උතුමන් ඉන්න අන්නවල් කැලෑවේ පස්සේ මිනිහත් එක්කම හොරු ආවනේ මේ 39 එක නම කරගෙන යන්නේ ඒලා මේ හැම දිනම එක එක්කෙනා කිව්වා මම යන්නම් මම යන්නම් කියලා. 31 කෙනාට හිතීමේ සංකීර්ණ මහ රහතන් වහන්සේගේ වාසයෙන් අවුරුදු 7 වුණාට කිව්වා ඔබ වහන්සේලා කිසිසේත් මේක ඉදිරිපත් වෙන්න එපා. මම ආවේ ওই සඳහා තමයි. මගේ උපාධ්‍යාන වාසයම තාසල දුන්නේ මේ විපත්‍ය දැකලා ඔබ වහන්සේලා දුක් වෙන්න එපා. මම යනවා මේ අත්ංගේ බිලි පූජාවට. ඉතින් වික්‍රම ගියානේ හොරු 500 ඉක්කරන ගිහිල්ලා දැන් ගිනි මැල ගහලා දැන් ගිහි පූජාට මේ ස්වාමීන් වහන්සේගේ ලේමස් ගන්න සූදානම් වුණා. මේ සංකීර්ත මහ රහතන් වහන්සේ වාසෙන් අවුරුදු 7ක් වුණාට පින්නතුනේ මොනතරම් පුණ්‍ය තේජසක්ද ධාන බලයක්ද සමාපත්තියට සමවදින ධාන සමාපත්තිය. හොර දෙතුවා එක් කලක් වුණා දෙපළ කරන්න පුළුවන් මහා බලගත් කඩුවක් අරගෙන මේ කුඩා ස්වාමීන් වහන්සේ දිගලට පාරක් ගහනවා. කඩුවේ මුවාත නැමීගෙන අනිත් පැත්තට හැරුණා. ඊළඟට තාසනයක් කඩුව සලාගෙන ගහනවා. මේ කඩුවේ තලයේ සංකොලයක් නැමීගෙන කේන්දරයක් නමාගත්තා වාගේ මිට දක්වා නැමිලා වනේ. පස්සේ කඩුව වීසි කරගෙන යනවා. ඒ වෙලාව උන්වහන්සේ සමාපත්තියෙන් අවදි වුණා. හොරදෙකුව ඇසුවා තමුන් වහන්සේට බයක් නැද්ද? "ඕ මට බය නැහැ. මම බය වෙන පාපයක් කළා නැහැ." කියලා උන්වහන්සේ බණ කිව්වා. බණ කිව්වාම හොරු ඔක්කොම පැහැදිලා උන්වහන්සේට වැඳලා සමාව අරගෙන හැම දිනාම දහසේ සමාදන් වුණා. දහසේ සමාදන් කරවගෙන අර ක්‍රිෂ්ණමයේ තෙක් කරගෙන ගිහිල්ලා සාරියුත් මහ රහතන් වහන්සේට නැවත පමුණලා සීල දෙනා මහාන කරවලා බුදු පාමුලට පමුණවා බණස්වල සව් කෙලස්නසා අධිහත්යට පැමිණෙව්වා. මේ සංකීර්ණ ස්වාමීන් වහන්සේට ආවුදෙන්මයි අනුකලක් නොනේ. අර සාන්ත සමාපත්‍ය අනුභව මේවට කියනවා සමාධි විස්පාරිර්දී කියලා. දැන් ඉනිදි පහක් අපි කියවුවා. තා කියනවා ආරීර්දී කියලා. ආරීදී කියන්නේ සාමාන්‍ය ලෞකික මහජනයා සොම්නස් වෙන අරමුණේ සොම්නස් වන්නේ නැහැ. ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව ඇති කරගන්න. සමහර සම ලෞකික මිනිසෝ පිළිකුල් කරන දෙහි පිළිකුල් කරන්නේ ඥාන සම්ප්‍රයුක්තව උපේක්ෂක වේවා. මේ වාගේ හැම අරමුණකදීම ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති නැනවත් උපේක්ෂාව. ඒකට කියනවා ඥානෝපේක්ෂාව කියලා. මේ ඥානෝපේක්ෂාවට හිත පිටුවා ගන්න. ඒක තමයි ආර්ය ඉර්ධිය රහතන් වහන්සේට පමණයි ඒක ලැබෙන්නේ. එතකොට මේ කියන ඥාන විස්පාරිර්ධිය, සමාධි විස්පාරිර්ධිය, ආර්ය ඉර්ධිය ලැබෙන්නේ කොහොමද? මේ වාගේ දාන සීල භාවනාදී කල්ප ගණන් කල්ප දහස් ගණන් කල්ප ලක්ෂ ගණන් තිස්සේ රැස් කර ගන්නා ලද අනුගාමික පුණ්‍ය නිදානයන් ඥානුභාවය. ඊළඟට කර්ම විපාක ධීරදී ඒ කියන්නේ දැන් මේ පක්ෂීන් අහසේ පියාසර කරන අපට බෑනේ. අපට බැරි වුණාද මේ අහිංසක පක්ෂීන් පියාසර කරන්නේ කොහොමද? ඒ අත්ංගේ කර්ම බලය. ඒ වගේම භූත පිසාච කුම්භාන යක්ෂ ප්‍රේත අමනුෂ්‍ය අපට පේන්නේ නැතු ඉන්නවා මෙන්න පේන්නේ නේනවා. මොකක්ද? ඒ අත්ව අපට සමාත ආවිෂ්ඨ වෙනවා. සමාත අපේ හිතට ආවිෂ්ඨ වෙලා මේක දේවල් ඉල්ලා ගන්නවා. සමහර විට අනුගිහිත බලලා පින් අනුමෝදන් වෙනවා. ඔය වාගේ දේවල් ඒ ඇත්තන් ලැබුණේ මොන බලයකින්ද? කර්ම බලයෙන්. ඒක පුණ්‍ය බලයක් නෙමෙයි කර්ම බලයක්. සමහරේට සමහර මිනිස්සේ ලස්සනට මල් ගහක් පිටලා තියෙනවා දැකලා ඕකගෙන හොල්ලනවා. මල් ගහේ මල් ටික කුණු වෙලා යනවා. ඕවා කර්ම විපාක දිර්ධිය අකුසල පැත්ත. අකුසල බලයක්. පිනිතුන් ආල ඇති වලගම්බා රජුරෝ තමන්ගේ සහෝදරයෙකුගේ වරදකට දත් නිති කෑවා. දත් කෝරු කනකොට අර සහෝදරයා මැරිලා ගැටුණා. මේ කර්මයේ පාප ගිරිදී. පිළිතුරු ආලය ඇති ලංකාවේ මේ පලාතේ ඉපදී රාජ්‍යයටපත් වුණා මහතර කුම්බා රජුරු පොළොන්නරුවේ රාජ්‍ය කෙනෙක්. ඒ රජුරු රාජ්‍ය ලබන්නේ ඉස්සර රාජ්‍ය ලැබීම සඳහා කටයුතු කරගෙන යන කාලයේ තනියම කැලෑවක පිට්ටනියක් මැද්දෙන් යනකොට විශාල අංගෝණෙක් වේගෙන් අනින්ද පැනගෙන ආවා. මේ රාජ්‍යු හෙල්ලුනේ නැතුව ගල් ගැවනවා බින්දලා අංගෝණ අනින්ද හදනකොට රාජ්‍යරුවන්ගේ තිබෙච්ච කර්ම විපාක දිග්ගිය නිසා අංගෝණගේ අං තට්ටුව ගැලෙන වැටුණා. අංගෝණ ලැජ්ජාටපත් වෙලා දුවන්න පටන් ගත්තා. කොහොමද අනින්නේ අන්තට්ටුව ගැලවිලා වැටුණා. මේ වාගේ දේවල් කර්ම විපාක දීර්ති. ඉන්නකෝ ආල ඇති වයසුදන දිව රාජා සෝවාන්ෙන් ඉස්සර වරද කරන ලද අමනුෂ්‍යයන්ගෙන් දඬුවම් ලබා ගන්න දඬුවම් ලබා දෙන්නේ උදාරකාර අමනුෂ්‍යව අල්ලගෙන එනවා. ඒ වෙලාවට වයසුදන දිව රාජයා තවා බලනවා. තවා බැලුවාම මේ වරද කරපු අමනුෂ්‍යයෝ අබකු පුඩන්න වගේ මැරී වැටෙනවා. මේ කර්ම විපාක ධර්ති. ඒවා කුසල පැත්තෙත් අකුසල පැත්තෙත් දෙකම බලපානවා. අනික විද්‍යාමයේදී කියන්නේ අතරවන විද්‍යාව. අතරවන කියන්නේ මන්ත්‍ර ශාස්ත්‍ර බලය. මන්ත්‍ර ශාස්ත්‍ර බලයෙන් අමනුෂ්‍යයන්ගෙන් වැඩ ගන්නවා. අමනුෂ්‍යයන් ආවිෂ්ඨ කරනවා. තවදීම අනවින කොඩින බන්ධන මේවා කරනවා. ඒවා ඉවත් කරනවා. එවාගේම අංගම් පිල්ලි අරිනවා. මේ ධාමරික වැඩ කරනවා, මේ කකුසල් වැඩ කරනවා. එවාගේම විෂබස්ස වෙනවා, රෝග සුව කරනවා. මේ වාගේ හොඳ පැත්තත් නරක පැත්තත් දෙකටම අතරවන විද්‍යාව හේතු වෙනවා. මන්ත්‍ර ශාස්ත්‍ර බලය. ඒවට කියනවා විද්‍යා මේරිදි කියලා. ඒ කුසල අකුසල දෙකටම අයිති වෙනවා. අනික තමයි සම්මා ප්‍රයෝගිද්දි කි. සම්මා ප්‍රයෝගිද්දි කියන්නේ පින්නතුනේ නුවණෙන් යුතුව කරන කටයුතු වල ප්‍රයෝජනය ලැබෙනවා. ගොවියා නුවණින් යුතුව ගොවිතැන් කළා නම් කිසියම් පාපයක් නැතුව සරු අස්සන්නක් නෙලා ගන්නවා. ඒවට කියනවා සම්මා ප්‍රයෝගෙරිදී. වෙලඳා නුවණින් යුතුව වෙලඳාමක් මනමින් කරනවා නම් වෙලඳාමින් නිසි ආදායම් ලැබෙනවා ලාභ ලැබෙනවා. ඒවා සම්මා ප්‍රයෝගෙරිදී. එවැගේම පාසල් ගුරුවරයා මනා නුවණින් යුතුව ශිෂ්‍ය දරුවන්ට නිසසී අධ්‍යාපනය දෙනවා නම් ඒ දරුවෝ හොඳ නනවත් දරුවන් වෙලා හොඳ රටට සේවයේ සැලසෙන ජනතාවට සේවයේ සැලසෙන යාපත් පුරවැසියන් වාටපත් වෙනවා දෙමෝපියෝ නුවණින් යුතුව දරුවන් හදනවා නම් ඒ දරුවෝ සිල්වත් ගුණවත් ධනවත් බෝසත් දරුවන් වාටපත් වෙනවා වෛද්‍යවරයා නුවණින් යුතුව වෛද්‍ය සේවය කරනවා නම් নানা ප්‍රකාර අසාධ්‍ය රෝගීන් පවා සුවපත් කළ හැකි වෙනවා. මේ වගේ සීලවන්තයා නුවණින් සීලය රකිනවා නම් ඒ සීලය ආනිසංස මේ ජීවිතේම විඳිනවා. සමාධි භාවනා වඩන්නා නුවණින් යුතුව සමාධි භාවනා වඩනවා නම් ඒ සමාධි භාවනාවෙන් ධ්‍යාන සමාපatti උපදවනවා. විපස්සනා වඩන්නා නුවණින් යුතුව විපස්සනා කරනවා නම් ඒ ආනිසංස මේ ජීවිතේම ලබනවා. ධර්මයේ ඉගෙන ගන්නා වූ ධර්මධාරීීමට කැමැති අය නුවණින් යුතුව ධර්මයේ ඉගෙන ගන්නවා නම් සදායම ධර්මධාරීන් වාටපත් වෙනවා. මේවාගේ තමන් කරන කටයුත්ත නැලනෝනී යුතුව සිදු කිරීමෙන් ලැබෙන අර්ථ සම්පත්තියද කියනවා සම්මා ප්‍රයෝගිර්දී කියලා. දැන් ඔන්න ඉරිදී නාමයක් අපි කිව්වා. තව එකනේ කයි කියන්න තියෙන්නේ. ඒ තමයි පුඤ්ඤවතෝ ඉද්දි. දැන් මේ සියල්ලටම ප්‍රධාන වූයේ පින්කම්. දානමය පින්කම්, නිත්‍ය සීලමය පින්කම්, උපෝසත සීලමය පින්කම්, භාවනාමය පින්කම්. ඒකට මේදී පුණ්‍යවතෝ කියන්නේ කළ පින් ඇති තැනැත්තා. කළ පින් ඇති තැනැත්තාට මෙලවත් පරලවත් පුදුමාකාර අනුශස් දකින්න ලැබෙනවා. ඉන්නේ තුන් ආල ඇතිනේ විශාකා කුමාරිකාවගේ මව්පිය දෙන්න ධනංජේ සිටුවරයා සහ සුමනගේ ධනංජය සිටුවරයාගේ මව්පියෝ දෙන්නා මෙන්දක සිටුවරයා සහ චන්ද්‍රපත්මා සිටු දේවි. මෙන්නක සිටුවරයා මාලිගාවක් හදලා ගෙවදින දවසේදී අටපිරියක් මානේ කියන්නේ අක්කර 32ක් මානේ පිටින් පිට ජයවෙන් අශ්වන්තරන් උසමහත ඇති රම් වැටලුවම් පහළ වුණා. ඒ රම් වැටලුවන්ගේ කටින් ඕනෑම දෙයක් නැගිනිනවා ඉල්ලපු ගමක්. මට මුදල් ඕනේ කිව්වනම් අන්න මුදල් නැගිලෙනවා. මට රංගරුවන් ආභරණ ඕනේ කිව්වනම් මෙන්න ලැබෙනවා. මට අසවල් අසවල් දිවිමේ වස්ත්‍ර ආභරණ ලැබේවා කිව්වනම් අන්න ලැබෙනවා. මේ වාගේ සිතූතතෝ සම්පල් ලැබෙන සම්මැටලුවන් පහළ වුණා. අර පුණ්‍ය irdiyak නේ. ඒ සිටුවරයා ඉස්මානීය කොට ආසුදස බැලුවාම සෝන රක්ඛල් නී වර්ෂාවල් වැහැලා ගිහි ගබඩාවල් 1250ක් පිරෙනවා. එතුමාට කුමුරු වැඩ කරන්න අවශ්‍ය නැහැ. ස්නානය කළා හසුදල් බැලුවාම ඔක්කොම වී ලැබෙනවා. මේ පුණ්‍යයේදී ඒ සිටු දේවිය ආගලයෙන් දසක් සම්පාදනය කොට මුළු ජම්බුද්දීප සෙනගට බෙදලා දුන්නත් ඒ බත අවසන් වෙන්නේ ගන්න ගන්න හඳ පිරෙනවා. ඒ දෙන්නගේ පුතා වන ධනංජය සිටුවරයා දහසක් බැඳි ප්‍රසම්බියක් අතේ තියාගෙන එනේ නැත්තන් 100 200 300 500 බෙදනවා. ඒක කාවණුවක්වත් 10න් අඩු වෙන්නේ නැහැ. එමෙ සිටු දේවිය සුමනා සුමනා දේවිය දීතිමත් අරගෙන මුළු ජම්බුද්දීප වාසී ඉන්න පිටතර වී බෙද බෙදා දෙනවා. ලාස දලාස තුලාස ආදි වාසී. අර මුලින් වී තිබෙන එක වී ඇටයක්වත් අඩු වෙන්නේ ඒ හතර දිනාගේ සේවකයෙක් කියා පුන්න කියලා දාසේ. සීසෑමට කුමරට ගියාම නඟුල් පාරින් එක සීසෑම එක සීපාරක් සීසෑ වෙනකොට දෙපැත්තෙන් හතර හතක් හතක් බැගින් 14ක් වැඩිපුර සීපාරවල් සීසෑ වෙනවා. ලියන් දෙක සීසාන්න වරයි දෙකයි යන්නේ. මේ පස් දෙනාම එකතු වෙලා මහා පින්කමක් කළ අපූර්ව જાති. ඒ කුසල අනුභවයෙන් තමයි මේ සම්පල් ලැබුණේ. මේවාට කියන්නේ පුඤ්ඤවතෝ යෙදී. ඔය වගේම මින්දක සිටුවරයා මාලිගාවක් හදලා ජීවදින දවසේදී අසූරියන දිගපාලු සෑතේ ඝන රම් පර්වතයක් පහළ වුණා. මේ පුණ්‍ය irdiya. පසු එතුමා රහත් වෙන්න පැවිදි වෙන්න ඉන්න වෙලාවේ තමන්ගේ පුතණුවන් තුන්දෙනෙක් සිටියා තුන්දෙනාගේ අතට වෑයම් දීලා කිව්වා මේ රත්තරන් පර්වතයෙන් කෑලි කෑලි කපා ගන්න පුළුවන්ද බලන්න. වැඩිමා දෙන්නටම බැරි වුණා. බාලෙක් කෙනා අරගෙන පොළවේ පස් කපන්න වගේ කපා ගත්තා. එතකොට කිව්වා මෙන්න මේ පුතා තමයි මේකට හිමි කාර්යය. අපි දෙන්න තමයි එකට පින්කමක් කරලා තියෙන අනිත් දෙන්නට මේක හිමි නෑ. දැන් මේ පුතාගේ බාල පුතාගේ සම්පත් යටේට පරිභෝග කරන්න කියලා අනුශාසනා කළ මෙතුමා පැවිදිව රහත් වුණා. ඒ පුණ්‍ය ඍදී ජෝතිය සිටුවරයා උපදින දවසේදී මුළු මහත් රජගහ නුවර දැබරෙන්න ගත්තා. වාස 16 දී මාළිගාවක් හදන්න තේසිටුතුමා සූදානම් වෙනකොට දිව්‍යමය සත්මා සත්‍රුවම් ප්‍රාසාදයක් පහළ වුණා. ප්‍රාකාරවල හතක් පහළ වුණා සත්‍රුවනි. දේවතාවක් දහසක් එහි අධිග්‍රහිත වුණා. හතර කොනේ කල්පෝක්ෂා හතරක් පහළ වුණා. මුළුමහත් මාළිගාව මණිකාලෝකෙන් දැබලෙනවා. මේ මොනවද පුණ්‍ය irdi? කාටවත් ඒවා මුතියෙන් අයිති කරගන්න බෑ. පසු කාලේ ප්‍රජාසත් රජුරු ආවනේ අයිති කරගන්න බැරි වුණා. අන්තිමේ එතුමා පැවිදිව රහත් වුණා. පැවිදි වෙච්ච අද්දාසේදී මේ සියලු දේ අන්තර්ධාන වුණා. මෙන්න මේ වාගේ කලකින් ඇති වොන්ට ලැබෙන්නා වූ ආනිසංස තමයි පුන් නිර්දී. පින්තුන් ඊටත් වඩා මොනතරම් කරුණු දන්නවද? සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ප්‍රතිසන්දි ගන්න දවසේදී දසදහසක් කළ ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. උත්පත්ති මංගල්‍යයේදී දසදහසක් සත්කල ප්‍රාත්‍යාරි සිද්ධ වුණා. බුද්ධත්ව මංගල්‍යයේදී ධම්මචක්ක මංගල්‍යයේදී ඔය වගේම ප්‍රාත්‍යාරයන් අප්‍රමාණ දසදහසක් සත්කල සිද්ධ වුණා. ශ්‍රීපාදේ ප්‍රතන් සිරත්කලේ දක්වා මංගල ලක්ෂණ, මහා පුරුෂ ලක්ෂණ 32ක්, අනුව්‍යඤ්ජන ලක්ෂණ 80ක් ඒවා පහළ වෙලා තිබුණා. එවාගෙම තවත් ආශ්චර්ය දේවල් සිදුවන ඔක්කොම පුණ්‍ය ඉරිදී මේ වාගේ පුණ්‍ය විද්‍යාව අපි සෑම දිනකටත් තියෙනවා දැනටත් තියෙනවා. මේ ලෝකයේ අන්ධයෝ ඉන්නවා. ඒ අතර මේ කාටවත් ඇස් පේනවනේ. මේ පේන ඇස් දෙකක් ලැබුණේ පුණ්‍ය විද්‍යාවෙන් පින්නතුනි. මොකද අපි සංසාරයේදී දෙමාපියන් දෙසේ මෙත් ඇසින් බැලුවා. ගුරු උතුමන් වෙත මෙත් ඇසින් බැලුවා. අසරණයන් වෙත මෙත් ඇසින් බැලුවා. සිල්ලුතුන් වෙත මෙත් ඇසින් බැලුවා. ඒ මෛත්‍රියසින් බැලීමේ හේතුව නිසා තමයි එවැගේම ගෞරවයෙන් බණ පොත් අපි බාලා කියුවා. එනිසා අපට මේ යහපත් දෑසක් ලැබිලා තියෙනවා. මේ මනුස්ස ලෝකේ ඉන්න බිහිරි මිනිස්සුયો අපට හොඳට ඇහෙන දේශවලක් තියෙන මොකද? පුණ්‍යීරිදී. අපි පෙර ජාතුල දෙමෝපියන් යහුම්කන් දීලා කීකරුව කටයුතු කළා. එවාගෙම අපි කිසිම ගුණවත් උතුමන් යහුම්කන් දීලා බණ ඇසුවා. ගුරුතුමන්ද ගෞරවයෙන් යහුම්කන් දීලා සිල් ප්‍රසාද ඉගෙන ගත්තා. අතනයන්ගේ දුකට යහුම්කන් දීලා හොඳ පිහිට වුණා. මේ වාගේ දසවණින් කුසල් කරපු නිසා අපට නිරෝගී දසවණක් ලැබිලා තියෙනවා. අපට අංග විකල නොව දෑත දාපේ දෙපායේ සිරුරක් ලැබිලා තියෙන පුණ්‍යයේදී. අපි දීමෝපියන් දෙන්නට සිය දෑතින් උපස්ථාන කළා තියෙනවා. දරදී ඇදලා වේල පෙරලා කවල පවල නාවල දීමෝපියන් සත්කාර කළා තියෙනවා. දුකියන්ට මගියන් අසරණයන් අපි සත්කාර කළා තියෙනවා. සිල්ලුතුන් උපස්ථාන කළා තියෙනවා. යනුපුන යනුම් පිදුම් කරලා තියෙනවා. ඒ නිසා අපට අංග විකලන වූ යහපත් දයත දෙපාය සරුර සිරුර ලැබිලා තියෙන්නේ මේ කුණ නිදි නිසා. මේ ලෝකේ මන්ද බුද්ධික මිනිසෝ කොතෙකුත් තියෙනවා. අපට යමක් ඇසූ ප්‍රමණයෙන් තේරුම් ගන්න යහපත් මනසක් තියෙනවා. මේ මනස ලැබුණේ නිකන් නෙමෙයි අපි පෙර જાති જાතින් ඉදී බුදුබණ අහලා තියෙනවා. සිල්වත් ගුණවත් උතුමන්ගේ බණ අහලා තියෙනවා. බණ පොත් කියවලා දරාගෙන තියෙනවා. ධර්මයේ කටපාඩම් කරලා තියෙනවා. එවාගේ දෙමව්පියන් අහුම්කම් දීලා දෙමව්පියන්ගේ ආවාද අනුශාසනා ගෞරවයෙන් පිළිඅරගෙන කටයුතු කළා කියලා. එවාගේම ගුරුතුමන්ව ගෞරව කළා ශිල්ප ශාස්ත්‍රීගෙන ගල කියලා. එවාගේම භාවනා කළා කියලා නුවණ වැඩන පින්කම් කළා කියලා. දාම් පොත්පත් පූජා කළා කියලා. ධර්ම නිදානයන් කළා කියලා. මේ වාගේ නනවත් කීම පිණිස හේතු වෙන කුසල් කල්ප නිසා අපට මේ යහපත් මනසක් ලැබිලා තියෙනවා. මේ ඔක්කොම කුසල විපාක. මේ වාට කියන්නේ පුණ්‍ය irdi. දැන් අද මේ කරන කුසලයන්ගේ ශක්තිය නිසා අපේ තව තවත් මේ පුණ්‍ය ඉරිදීන් තියුණු වෙනවා. දැන් අද මේ මහා පින්කම සිද්ධ කරන්න යෙදුණා. මේ මහා පින්කම තුල තියෙනවා ඉරිදිපා 14ම. අපි සිතෝ පැතෝ දේවා සිදුවෙන ඉරිදිපා 14ම තියෙනවා. බලවත් කුසල ඡන්දේ, බලවත් කුසල වීරියේ, බලවත් කුසල චිත්තය, බලවත් කුසල විමර්ශන ප්‍රඥාව තියෙනවා. මේ නිසා අපි හිතුවපතු දේ මේ කුසල විද්‍යෙන් ලැබෙනවා ලැබෙනවමයි. නමුත් අපි දන්නවා මනෝලව කොයිතරම් සම්පන්න වුණත් తాවකාලිකයි. දෙව්ලොවට ගියත් తాවකාලිකයි. චක්‍රවර්ත වුණා, සක්දේව රජ වුණා తాවකාලිකයි. බමතලයට ගියත් తాවකාලිකයි. භවග්‍රේද ගියත් తాවකාලිකයි. ඔය තැන් වල අපි අනන්ත වාරවල හිටියා. ඒක නිසා අපි මේ කරන්නේ මහේශාක්‍ය මහානුභාව සම්පන්න ඥාන සංප්‍රයුක්ත කුසල ධර්මයන්ගේ ශක්තියෙන් මේ සතර අපා ඉක්මවා මනුලව දෙව්ලොව ඉක්මවා බමලව අරූපලව ඉක්මවා ගිහිල්ලා තුන් ලෝකයෙන් එතර වේ ලැබෙන ලෝකෝත්තර අමාම නිවනම් ප්‍රාර්ථනා කළ යුතු වෙනවා